ජනරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ ධම්ම ජේෂ්ඨ පුවත්පත් කලාවේදී හැටියට අපි කවුරුත් හඳුනන ජේෂ්ඨ ගීත නිබන්ධක ජෝර්ජ් රිස්සි රණසිංහ යන්ගේ ගීත පිළිබඳව අවධානය යොමු කරගන්න අපි කල්පනා කරා. මොකද අද ගීත රචනා කලාව වැටි තිබෙන ඊටාම පහළ තත්වය ගැන හිතනකොට මෙවැනි ගීත රචකයින් පිළිබඳ අවධානය යොමු කිරීම අවශ්‍යයි කියලා අපිට හිතෙනවා. විශේෂයෙන්ම ගීතයක තියෙන කලාත්මක බව, කලාත්මක ප්‍රකාශනය කියන එක අද අමතක වෙලා තියෙනවා. බොහොම ඍජු, අඳෝනා, විලාප වැනි ගීත තමයි අද බිහි වෙන්නේ. මේ නිසා අපිට පූර්වාදර්ශගත හැකි පැරණි ගීත රචකයින්ගේ නිබන්ධ එවක ජනප්‍රිය වුණු චිත්‍රපට ගීත කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්යි ප්‍රාර්ථනා කරා. විශේෂ වශයෙන්ම ජෝර්ජ් රණසිංහයන් තෝරාගත්තේ විවිධ ආරේ ජනප්‍රිය ගීත රාශියක් ඔහු නිර්මාණය කර තිබෙනවා. අපි මුලින්ම ඔහු අතින් ලියවුණු ඉතාම විශිෂ්ට පදමාලාවකට සවන් දෙමු. මේ ගීතය ගායනා කරන්නේ රුක්මනී දේවී සහ සිසිර සේනාරත්න. सत ගමනකි අද ඔබ යන්න ගීත කෝකිලාව රුක්මනී දේවියට ගීතයක් ලියන්නට ගීත නිබන්ධකයෙකුට අවස්ථාව ලැබෙනවා කියන්නේ ඒක ඊටාම මාහැඟි දුර්ලභ අවස්ථාවක්. තවත් දෘෂ්ටි රණසිංහයන්ට ඒ අවස්ථාව උදා වුණා. ඔහු මේ ගීතය ලියන්නේ 1962 දී ඉතිරගත වූ දස්කොන් චිත්‍රපටයේද උපාලි වන්සිංහ අධ්‍යක්ෂණය කළේ ගායනා කළේ රුක්මනී දේවි සමග සිසිර සේනාරත්න සංගීතය නිර්මාණය කරේ ෂෙල්ටන් ප්‍රේමරත්න. ෂෙල්ටන් ප්‍රේමරත්න කියන සංගීතවේදියාත් අපේ සංගීත ක්ෂේත්‍රයේ ඉතාම විශිෂ්ට සේවාවක් කරපු ඉතාම ප්‍රතිභා සම්පන්න සංගීතවේදියෙක්. අද තම සමග සිටින සුපුරුදු පරිදි විශාරද අරවින්ද මම හිතන්නේ මේ ගීතය ඔබට ඉතාම ඉහළින් රස විඳින්නට හැකියාව ලැබෙන්නට ඇති කියලා. දැන් අපිට මතක් වෙනවා රුක්මනී දේවීත් රූපසිංහ මාස්ටර් ගායනා කරපු ශ්‍රී බුද්ධගයා විහාරයේ වගේ ගීතයක්. ඒ ආරේම ගීයක් හැටියටයි මට මට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ ගීතයත් එක්තරා විදියක ශාස්ත්‍රීය අර්ධ ශාස්ත්‍රීය ආරකට නිර්මාණය වුණු ගීයක් හැටියට. විශාල අරවින්ද ඔබ ඔබ කොයි විදිහට හඳුනා ගන්න මේ ගීතය? මට මේ වචන කලින් නම් අර ගීත ගෝවින්දෙත් මතක් වුණා. ඒක ආරම්භයේදී. මොකද අර වචනවල තියෙන අර සංස්කෘත ඒ වගේම මේ සංගීතවත් වචන තෝරන්න තියෙන නිකම්ම සංස්කෘත නිකන් දුෂ්කර වචන නෙමෙයි. <laughs> අනිත් එක මේ අර ශෝකීය රාගය ඉස්මතු වෙන විදිහට කොහොමද මේ ශිෂ්‍යරගේ සහ රුක්මිණීගේ කටහඬේ ශෝකීය රාගය තිබුණනේ. <laughs> ඒක හැබැයි ඒක උත්සන්න කරන්න උත්සාහය කරන් තියෙනවා මම හිතන්නේ එහෙම නැත්තත් මම හිතන්නේ හොඳට ගායනා කළා නම් ওই ශෝකීතාවය කොහොමද ඒ තන්නේ තියෙනවා ඒ තන්නේ ස්වභාවයෙන්ම තියෙනවා මේ මගේ ඉතාලම හොඳට ඒ තනුව රාගධාරී ආරම්භ කිව්වා වගේ සරණ ශාස්ත්‍රීය විදිහට රාගධාරී රාග ඇසුරෙන් නිර්මාණය වෙලා තිබුණා. ඔය ඇත්තම දැන් ඓතිහාසික ප්‍රවෘත්තියක් අතීතයට යන්නේ එතකොට මේ ඓතිහාසික පසුබිමත් එක්ක දැන් චිත්‍රපටයකට ඇත්තටම සංගීතවේදියෙක්ට මෙවැනි ආරේ ගීතයක් නිර්මාණය කරගන්න ලැබෙන්නේ ඊටම කලාතුරකින්. සමහරවල් මේ ස්වරූපයේ ගීතයක් මේ නූතන සමාජයේ පසුබිමන චිත්‍රපටයකට ඔබින්නේ නැති වෙන්න පුළුවන්. මේ නිසා මම හිතන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්න ඒ චිත්‍රපට කතාවේ ඓතිහාසික පසුබිමත් ඒ චරිත දස්කොන් සහ ප්‍රමිලා විසවගේ මේ වෘතාන්තයත් හිතේ දරාගෙන මේ තනුව නිර්මාණය කර ඇති බව අපට පේනවා. අපි තවත් ගීතයකට සමන් මේ ගීතයත් ජෝර්ජ් ජෙස්ලි රණසිංහගේ ප්‍රබන්ධයක්. කලේ මිචිරුණා ආදරේ ආස්වාදය, උත්කර්ෂය, බුද්ධාමය මේ සියල්ලම එකට කැටි වූ ගීතයක් ලියන්නේ ජෝර්ජ් ශ්‍රීරංගසිංහ සංගීතය නිර්මාණය කරන්නේ සිසිර සේනාරත්න. ඇත්තටම සිසිර සේනාරත්නයන් චිත්‍රපට ගීත නිර්මාණයේදී ඉතාම මధుර තනු නිර්මාණය කරනවා. දැන් මේ තනුව නිර්මාණය කරන්නේ හිතට හිත චිත්‍රපටයේ දැකින්සි රාජපක්ෂ අධ්‍යක්ෂණය කර මේ ගීතයේදී ජෝර්ජ් ශ්‍රන්සිංහ අර කෝකිල දේවී වී අම භාෂි මధుර භාෂිනේ මුකුත් ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඊටාම සරල වදන් වලකට ගිහිල්ලා ඊටාම මේ ප්‍රේමාන්විත හැඟීම් ඊටාම සරල බසින් මේ චිත්‍රපටයේ ප්‍රේම ජවනිකාවට උචිත විදිහට නිර්මාණය කරනවා. මේ සිසිර සේනාරත්නගේ මේ ගීතමය ප්‍රකාශනය කොහොමද ඔබගේ හඳුනා ගැනීම? මම කල්පනා කළේ මේ විතර පුවත්පතේ කට ඇඳිලා බැඳිලා හිටපු කෙනෙක්. <laughs> ඒ ගුවත්පත් බස පැත්තකින් තියලා මේ ජීවිත බස තෝරාගෙන ඒකෙත් ඊටාම රමණීය විදියට මේ වචන මේ පාවිච්චි කරලා තියෙන ආකාරය හුදුමයි. අර ශිෂ්‍යගේ පැත්තෙන් බලනකොට ශිෂ්‍යක හරි පුදුම විදියට අපි මේ අඳුරගෙන අඳුරගන්න වටිනවා මේ තනු නිර්මාපකයෙක් විදියට. අපි දැන් දන්නේ ගායකයෙක් විදියටනේ. ඊට වඩා ඒ ඒ තත්ත්වෙ ඉක්මවලා ගිහිල්ලා මම හිතන්නේ තාම ශ්‍රේෂ්ඨ තනු නිර්මාපකයෙක් කියලා. ඔව් අපිට මතකයි හඳපාන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට ඔහුට සරසවිය සම්මානය පව ලැබුණා. ඒ ඇත්තම මේ චිත්‍රපටයකට සංගීත නිර්මාණය කරනවා කියන එක තාම ප්‍රායෝගික ක්‍රියාවලියක්. සිසිර ඒක තාම ඉහළින් ජයගත්ත සංගීතවේදියෙක්. සරල බව මාධුර්ය කොහොම කැටි වෙලා තියෙනවා. ඔව්. අපි තවත් ගීතයකට යොමු වෙමු. මේ ගීතය රචනා කළේ ජෝර්ජ් ලෙස්ලි ෆ්‍රාන්සිස්. කළ වස්ත කලයි සිතිවිලි මරගලයි පලා යන මේ දියදාරා ජීවන ගමනේ රහස කියයි වාදක ගල් පර තිබුණත් මතුවී වාදක ගල් පර තිබුණත් මතුවී ජය බිම සොයමින් පෙරට ඇදේ ජය බිම කරමින් දෙත ගලයි විලි බලවත් නැතිවල් මලකදී සිඳිනා සුදු වැලි ගොඩවි වියලෙනවා මල් පෙති ගිලිහි ගහ කොළ මෙලවි බිම ඉරි තැලිලා උතුරනවා පෙර ගලයි වෙති මාල බලන්නා දියරලි තෙලෙන් හැඩ වෙනවා ආයත් ලැබිලා වැහි ජය පානේ ආයත් ලැබිලා වැහි ජය පානේ සුකුරුදු ගමනේ දිව යනවා සුපුරුදු ගමනින් දිව යනවා ඊතල වතුර ගලයි සිතිවිලි ආයතනයි දරු වෙනවා ජීවන ගමනේ සුඛ සැප මෙලෙසේ සමබර විලසේ බල දෙනවා සීතල වස්ත්‍ර ගලයි කලහි සරල සීතල වතුර ගලයි සිත්විලි සරල නගයි ධර්මශ්‍රී කල්දේලා අධ්‍යක්ෂණය කළ සීතල වතුර චිත්‍රපටයේදී ඒ ගීතය ගායනා කළේ පණ්ඩිත අමරදේව සම්පිරිස සංගීතය නිර්මාණය කරේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයි. දැන් මේ ගීතය මට ගීතයේ පදවල ඇහෙනකොට මතක් වෙන්නේ මානව සිංහයන්. මානව සිංහයන් ජීවිතය ජල ධාරාවකට උපමා කළා වගේ ලස්සන දියවැල් කලකදී සිඳිලා සුදු වැලි ගොඩ වී වියලෙනවා ගහකොළ මැලවි මල්පෙති වියලි බිම ඉරි දැලිලා පුපුරනවා මෙය ජීවිතයට සම කරලා තිනවා මේ ගලා බහින ජල ධාරාව. එවැනි සංකේතවත් අර්ථයක් තමයි ජෝර්ජ් සිරන්සිංහ මේ ගීතෙන් ධ්වනිත කරන්නේ ගම්ම කරන්නේ. මේ සංගීත නිර්මාණය දැන් මේ ජීවිතය හා සමබරව ඇදෙන ගංගාවක විලාසය ඔබ කොහොමද දකින්නේ මේ චිත්‍රපට ගීතයේ සංගීත නිර්මාණය කිරීමේදී කොයි විදිහේ හැඩරුවක් තරගෙද තියෙන්නේ? අර ධර්මකර තත්සම්පූර්ණ මතක් වුණා. ඉතින් අර දිය පහරවල් අර නැගෙනවා, වහිනවා, ගලාගෙන යනවා. ප්‍රචණ්ඩ වෙනවා ඇතැම් වෙලාවක. ඒ ඒ ඒ ගුණ වෙන්වීම සඳහා අර කෝරස් ඉෆෙක්ට්ස් කියන්නේ සමූහ ගායනා. එතකොට සංගීතයෙන් මේ පසුබිම් සංගීතයෙන් ඒකතු කළ දීච්ච වාද්‍ය ඛණ්ඩ වගේවා ඉත අපූර්වට සංකලනය වුණා. ඔව් මම හිතන්නේ මේ කේමදාසයන් මේ රූපමාලාව හිතේ තියාගෙන මේ සංගීතය නිර්මාණය කළා වෙන්න ඕනේ. මේක රූපමය වශයෙන් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා චිත්‍රපට සංගීතාධ්‍යක්ෂකවරයාට මේ රූපමය අවබෝධයකුත් තියෙන්න ඕනේ මේ සංගීතය නිර්මාණය කරනකොට. මම දැනේ එවැනි සංගීතයක් තමයි මේ ගීතයට නිර්මාණය කරලා තියෙන්නේ. මේ ජෝර්ජ් ශ්‍රියන්සිංහගේ තවත් රචනාවක්. මල් උයනක් වෙනවා සිත උතුරා ආ සිත උතුරා ගලන ඇයේ උපලන් වෙනවා මාදරේ ආයන් හදේ මාදරේ සුඳුරු ලොවට මල් වේලා කෞතිකාවේ මල් මෙලිලා ඇඳුම් පහන් තාරකෝ පිමට පාවෙලා පිමට පාවෙලා පිමට පාවෙලා පිමට පාවෙලා සාධකා ආකර්ෂණය ගීතයේ ආකර්ෂණයක් තමයි දෙපා වගේ උදව් වෙන්නේ උපකාර වෙන්නේ මේ ගීතය ඇතුළත් වුණේ එජ්ජි ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ අපේක්ෂා චිත්‍රපටයේ ක්ලරන්ස් විජේවර්ධන තමයි මේ සංගීතය නිර්මාණය කරන්නේ ගායනා කරේ චාර් ජෝතිපාල සහ සුජාතාත්නායක මේක ඉතාම ආකර්ෂණීය තනුවක් ඒ වගේම බොහොම සරල අර ප්‍රේමය ගැන කියන තාම සරල පදවලකින් බොහොම සරල අර්ථයක් කියන ගීතයක්. මේ චිත්‍රපට ගීතයේ තනු නිර්මාණය කරනකොට සංගීතය නිර්මාණය කරනකොට ක්ලරන්ස් විජේවර්ධන අනුගමනය කරලා තියෙන පිළිවෙත කොහොමද අරවින්දයන් දකින්නේ? මට හිතෙන්නේ මේ මේ භාණ්ඩ වාදනයේදී බොහොම මේ මේ තේරුමක් ඇතිව පාවිච්චි කරලා තියෙනවා කියලා ලක්ෂී තර්ක. මැන්ඩලින් එක තිබුණා. ඒ වාදිකාංගම හරිය ලස්සනට එරුසුරට මේ සම්පූර්ණ සමස්තයක් විදිහට බලනකොට හොඳට ගැලපුණා. ඔව් මම හිතන්නේ අපි අද වෑයම් කරේ අපේ ජ්‍යෙෂ්ඨ ගීත නිබන්ධකයෙකු වන ජෝර්ජ් ජෙස්ලි රණසිංහගේ ගීත මොන මොන හැඩතල වලින් අප හමුවට ඇවිත් තියෙනවද ඒවා ඒ වචනාකම මොකද්ද කියන එක තේරුම් ගන්නයි ජනරන්ජනකි මෙහිදීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ ඉන්දු නීති ප්‍රමාණිකා නිෂ්පාදනය සුරේඛා පෙරේරා मधुर भाषिणी රසායන භාව පූරණී ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි